සමන්තා චක්කවාලේසු අට්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධමසවන කාලෝ අයංබදන්තා ධමසවන කාලෝ අයංබදන්තා ධමසවන කාලෝ අයංබදන්තා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස පිංගතුනේ අද අපි මේ ධර්මාණු ශාසනාවෙන් විශේෂයෙන් සලකළ බලන්නේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාට පස්සේ එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයන්ගේ ස්වභාවයන් පිළිබඳ. සමහර අය එක ගාථාවහල ධර්මය අවබෝධ කරා. සමහරයි බුදුරජාණන් වහන්සේ දීර්ග වසින් දහම් දෙසනකොට ඒ දීර්ඝ දේශනාවක් අහගෙනීදලා දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. සමහරයට බුදුරජාණන් වහන්සේ ඒ අයට භාවනා කමට හඳුන්නා. උද කලා විවේකීව ඔබ මෙන්න මේ භාවනාවන් පුරුදු කරන්න. ඒ අයි බුදුරජාණන් වහන්සකින් උපදෙස් සරගෙන හුද කලා විවේකිව කාලයක් බණභාවනා කරලා ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට ගිහි ජීවිත ගත කරන ශ්‍රාවකයෝ අතර පවා නොසිතන අපිට හිතාගන්න බැරි පුද්ගලයෝ ධර්මය අවබෝධ කරලා තියෙන. ඒ සමහර පුද්ගලයෝ දිහා දකිද්දී ඒ සිදුවීන් අහද්දී ඔබට සමහරලාට හිතෙන්න්න පුළුවන් ඉතින් එහෙම මිනිස්සු ධර්මය අවබෝධ කරන්න ඇයි අපිට පැරි. අපි මෙච්චර සද්ධාවන්තයි අපි මේ තරම් පින්කං කරනවා අපි කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන්ද මේ කටයුතු කරන්නේ ඇයි අපිට මෙහෙම වෙන්න කෝ අපිට අන්න එහෙම ඔබට හිතෙන්න පුළුවන් හැබැයි අපි දන්නේ නෑ ඒ අයගේ සංසාර ගමනේ ධර්මාවබෝධය පිණිස සසර පුරා පුරුදු කරලා තියෙන ගුණධර්ම අපිට පේන්නේ ඒව දකින්නේ බුදුරජාණන් වහන්සේලා බුදු කෙනෙකුට තියෙනවා කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ දකින නුවන ඒකට ධර්මය කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය බුදු කෙනෙකුට දකින්න පුළුවන්කම තියෙන. සමහර වෙලාවට ඒ කෙනා අසූචි කදක් කරගහගෙන යන බොහෝම දුප්පත් පවුලක ඉපදිච්ච මුළු සමාජෙම පහත් කියල සම්මත පහත් රැකියාවක යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ දන්නවා සුනීත සෝපාක වගේ අය අසූචි කද කරගහගෙන කියයි. හැබැයි රහත් වුණා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඊළඟට ගෙවල් වල හිටපු වැඩකාරයෝ. ධර්මය අවබෝධ කරගත්තා. පාරිහිටපු හිඟන මිනිස්සු අතර ඔබහල ඇති සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා මුළු ඇඟ පුරාම කුෂ්ට හැදිච්ච හිඟන මනුස්සේ. මේ බණහල සෝවාන් ඵලයට පත් වුණා. ඒ වගේම සමහර පුද්ගලයෝ ගොවිතැන් කරගෙන කුඹුරක් කරගෙන හිටපු මිනිස්සු. මේ මහා ඉහල අධ්‍යාපනයක් තිබිච්ච බුද්ධිමට්ටමක් තිබ්බ කියලා අපි මනින බුද්ධිමට්ටමින් සාමාන්‍ය මිනිස්සු කෙනෙකුගේ උගත්ක මනින්නේ ඉගෙන ගත්ත විභාග පාස් කරපු ඒවැක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා සාමාන්‍ය ගොපලු දරු හරක් දක්කගෙන ගිය ගොපලු දරුව කුඹුරු වැඩ කරගෙන හිටපු සාමාන්‍ය මිනිස්සු. ගෙවල් වල සේවිකාව. අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරන්න එහෙනම් අපි බාහිරින් දකින මේ බුද්ධිය විභාග පාස් කළ ඇති කරගන්න ඒ බුද්ධි මට්ටමට වඩා මේ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය වෙන වෙන සංසාරික පුුණ්‍ය ශක්තියක් සහ මේ ධර්මය තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාවයක් තියෙනට ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරය හිඟන්නෙක් තුළ තියෙන්න්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරය ගෙදරක බැලමහිවලකං කරගෙන ජීවත්වෙන බොහම අසරන මනුස්සෙක් තුළ තියෙන්න්න පුළුවන්. ඒ යෝනිසෝ මනසිකාරයේ සමහරලාට අසූචි කදක් කරගහගෙන යන නගරි මනුස්සෙක් තුළ තියෙන්න්න පුළුවන්. පින් ඇති අයගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්නේ බුදුවරු පිංහතුනි සමහර සිදුවෙන් හරීම පුදුමයි මේ ධර්මය අවබෝධ කරගත් ශ්‍රාවකයන්ගේ කතා සමහර අය දවසක්කික බමුණේ මේ බමුණ බුදුරජාණන් වහන්සේෝ මේ ඇසුරු කරලා බණහල නෑ හැබැයි උපතින්ම ඔබ අහලතිනවා බ්‍රාහ්මණයෝ ඒ පරම්පරාවෙන්ම බ්‍රම්බ බ්‍රාහ්මණ ආගමේ බොහෝ පිරිසක් බුදුහාමුදුරුවන්ට තරහයි. ඒකට හේතුව ඔවුන් හිතාගෙනන්නේ ඔවුන් තමයි උසස්ම ජාතිය. ඒ බ්‍රහ්ම නාගමය ඔවුන්ට උගන්නල තියෙන්නේ ඔවුන් මහා බ්‍රහ්මයාගේ මොකයෙන් ඉපදිච්චාය කියල. එතකොට ඒ නිසා ඒ අයි හිතාගෙනින් අපි තමයි ඉන්න උසස්ම පිරිසි බ්‍රාහ්මණවරු බොහොම උසස් අයි. අනිත් අයි ඔක්කොම් පහත් කියලා උපත මුල් කරගෙන තමන්ගේ කුලයක් ජාතියක් මුල් කරගෙන මනුස්සත්වයට ගරහමින් ජීවත්වෙච්ච පිරිසක් බමුණු. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා වසල සූත්‍රය. මේ වසල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන උපතින් කෙනෙක් බමුණෙක්වත් වසලයකත් බ්‍රාහ්මණයකත් වෙන්නේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ කෙනෙක් වසලේද්ද බමුණෙද්ද කියලා තීරණය වෙන්නේ එයාගේ ක්‍රියාව මතය එයා උපතින් උසස්යයි සම්මත කුලේක උපදින්න පුළුවන්. හැබැයි යා කරන්නේ පහත් වැඩන. සිතකය වචනය මුල් කරගෙන කරන්නේ අකුසල්නම්. එයා වසලේක්. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් පහත්යයි සම්මත තැනක ඉපදුනත්. එයා සිල්රක් සිල්වත්නම් කාටවත් හිංසාාවක යෙදමින් කටයුතු කරන්න ඇත්නම්. බොහෝ ගුණධර්ම පුරුදු කරන සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්ට. එයා බ්‍රාහ්මණය කියල බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙනුවයි ඔහු බමුණෙක්ද වසලයෙක් බවට පත්වෙන්නේ කියලා මේ වසල සූට්‍රයේදි දේශනා කරන. එතකොට මෙන්න මේ දේශනා මුළු දමදිව් තලය පුරාම මිනිස්ු අතර පැතිරිලා යනකොට බමුණ බුදු හාමුදුරන්ට ගොඩාක් වෛර කර. බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේලට නින්දා පහස කරා පලිගණ්ඩ පවා යම් යම් අවස්ථාවල නොයෙක් උපක්‍රම සැලසුම් හැදුව. ඔය අතරේ දවසක් එක බමුණේ <clears throat> කල්පනා කරා මම ඔය ශ්‍රමණ භවත් ගෞතමයන්ට එහෙමයි බුදුහාමුදුරන්ගේ බොහෝ තැන්වල සමහරු හඳුන්වලා තියෙන්නේ. ශ්‍රමණ භවත් ගෞතම. මම ඔය ශ්‍රමණ භවත් ගෞතමයන්ට හොඳ පාඩමක් උගන්නන ඕම් බලාපල්ලකෝ කියලා පිරිසක් අතර ගිහිල්ලා දැන් තමන් ලොකුකමට කිව්වා. කියලාවා ජේතවනාරාමයට. ඇවිල්ල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල කිව ස්වාමීනී ඔබහන්සේට හිට දවසේ මගේ නිවසට දානකට ආරාධනා කරන්න මේ ආවිකිය. බුදුරජාණන් වහන්සේට බුදුවැසින් සියල්ල පේනෝ ඔහුගේ හිත දකිනෝ ඇත්තට මොහු දන් දෙන්න දෙන්නේ ඔහුගේ චේතනාවමකක්ද ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා හැබැයි බුදුරජාණන් වහන්සේ බැලුවේ ඔහුට ධර්මය අවබෝධ කරන්න පිනක් තියෙනවද. බුදුරජාණන් වහන්සේ දකින ඔහු කල්ප ගානකට පෙර සසරේ කරපු පිනක් තියෙනවා ඔහුට සෝවාන් වෙන්න පුළුවන් මේ පින මතු කරලා දහම් දෙසුවොත්. බුදුරජාණන් වහන්සේ දානය ආරාධනාව පිළිගත්තා. ඇත්තට මේ දන් දෙන්න නෙමේ. හැබැයි බුදුහාන්දුරු පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අය වෙදාට දමනය කරන්න පුළුවන්. පසුවදා දැන් බුදුරජාණන් වහන්සේට විතරයි. ස්වාමිනි උපහන්සේට පමණයික මගේ ආරාධන මේ සංඝයාට නෙමේ උපහන්සේ පෞද්ගලිකව මගේ නිවසට දානයට වඩින්න කියව. පසුවදා බුදුරජාණන් වහන්සේ පාත්තරය අරගෙන මේ බමුණගේ නිවසට <clears throat> දානයට වැඩිය. දැන් දානට වැඩිය වඩිනකොට මේසේ සකස් කරලා තියෙන දාන භාජන තියල වහල ඔක්කෝම පිළිවලට හදලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ ආසනයක් පනවලා මෙන්න ස්වාමීණි වැඩඉන්නකි. මෙහෙම වැඩඉන්න කියලා කිව ස්වාමීණි ඔබහන්සේට මෙන්න ඇති තරන් දානිතිය. ඔබහන්සේ රිසිසේ ඇති තාක් බෙදාගෙන වලදන්න කියව මේ ඔක්කොම වුණා. පිංහතුනේ මේ පවකාර බමුණාර භාජන ඔක්කොටෝම අසූචි වෙදලා. අසූචි බෙදල වහලා මෙන්න වළඳන්න කියලා. දැන් බලන්න වෙන කෙනෙක් නම් සමහරලාවට කේන්ති යනවා බනිනවා. බැනලා ආපහු හැරිලා එනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් උන්වහන්සේ දන්නවා. වඩිනකොටත් උන්වහන්සේ දන්නවා මේ බමුණ මොකටද ආරාධනා කරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අර පනෝපු ආසනී වැඩ හිටිය උන්වහන්සේ කලබල වුණේ. බුදුරජාණන් වහන්සේ වදාළ හරි එහෙමනම් ඇවිල්ලා ඔහොම වාඩි වෙන්නකො කියලා ඔන්න ඉස්සරහින් වාඩි කෙරෙව්වා. සාමාන්‍යයෙන් දානෙකට ගිය ගමන් වල දන්නේ නැහැ. ඉස්සල්ලා පන්සිල් දීලා අනුශාසනාවක් කරලා පින් අනුමෝදන් කරලා පුක්තානුමෝදනා ධර්ම දේශනාවක් කරනවා. වාඩි වෙන්න කියලා වාඩි කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රාහ්මණය ඔබට පණවිඩයක් ලැබෙනවා ඔබේ ඥාති පිරිසක් ඔබේ හිතවත්ම නෑදෑයෝ පිරිසක් නෑදෑ ගමනක් එනවා ඔබේ ගෙදර. දැන් ඔබට පණ විඩයක් ලැබෙන ඔන්න අසවල් දවසේනවා කියලා. ඔබ මොකද කරන්න කියලා. එතකොට මේ බමුණ කියෙන ස්වාමිනීති මගේ නෑදෑයෝ නම් ළඟම හිතවතෙක් නම් ඉතින් හොඳ යාළු මිත්‍රයෙක් නම් ඒ අය වෙනුවෙන් ඉතින් හොඳ සංග්‍රහයක් මං හදනවාකි. ගෙදරට ආවට පස් සංග්‍රහණ කර බෑ ඉතින් ඒ නිසා හොඳ සංග්‍රහයක් හදනවාකිව. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා බ්‍රහ්මණ දැන් බැරි වෙලාවත් ඔය එනවා කියලා පොරොන්දු වෙච්ච අය ආවේ නැත්නම් සංග්‍රහය හදලා බලාගෙන ඉන්නවා ආවේ නැහැ. එක්කෝ ඇවිල්ලා කලබලෙන්න අනේ මට ඉක්මනින් යන්න ඕනේ. දැන් නම් මොකුත් කරන්න. දැන් සමහරු කියනවා අනේ දැන් නම් තේ බොන්න බෑ දැන් නම් කන්නත් බෑ බඩ කිනිත් නෑ මට ඉක්මනට යන්න ඕනේ. ඔබට ඕන තරම් ඔහොම අත්දැකීම් ඇති. එතකොට මේ ආපු පිරිස ඔබේ සංග්‍රහය භුක්ති විඳින්න නැතුව ගියෝ. එතකොට ඔබ මොකද කරන්න කියලා හෙව්වා. එතකොට මේ බමුණා කියනවා ස්වාමීනි ඉතින් එහෙමනම් ඒ අය පිළිගත්තේ නැත්නම් හදිසි ආවේ නැත්නම් අපි මහන්සි වෙලා හදාගත්ත දේවල් නේ ඉතින් මේ අය වෙනුවෙන් හදපු දේවල් අපිම භුක්ති විඳිනවා කියලා. බුදුරජාන් වහන්සේ වදාලා එහෙමනම් බ්‍රාහ්මණය ඔබ ඊයේ බොහෝ මහන්සි වෙලා තථාගතයන් වහන්සේට ආරාධනා කරලා ඔබම වෙහෙස මහන්සි වෙලා හදාගත්ත මේ දාන ටික ඔබම භුක්ති විඳන්න කියවා. මේ බමුණට විශාල ලැජ්ජාවක් ඇති වුණ. හයියෝ මංකරගත්ත දේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේක මට එපා කියව. ඔබම හදාගත්ත දේ ඔබම භුක්ති විදින්න කියව. ඒ වෙලේ අනේ ස්වාමීණි මට සමාවන සේක්වා කියල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එතනම බීම බලාගෙන වාඩියුණා. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන පිළිවල කතාවෙන් දහම් දෙසවා. ඔහුගේ හිත එකඟ වුණා <clears throat> බලන්න බුදු කෙනෙක් ගෙතියෙන හැකියාව. බුදුරජාණන් වහන්සේ සාමුක්කංසික දේශනාව චතුරාර්ය සත්‍ය විස්තර කරමින් සිදු කරන දීර්ඝ ධර්ම දේශනාව සිදු කරා. ඒ දේශනාව අවසානයේ මේ බ්‍රාහ්මණය උතුම් සෝවාන් පලයට පත් වුණ. දෙම් බලන්න ඔබ අහල ඇති සෝතා පණ්ඩ පලයට පත්වෙනකොට. කෙනෙකුට ඇතිවෙනවා බුද්ධය අවිච්චප ප්‍රසාදී. බුදුරජාණන් වහන්සේ ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. දම් මේ අවිච්චප ප්‍රසාදී ධර්මය ගැන අච්චල සද්ධාවක් ඇතිවෙන. සංගේ අවිච්චප ප්‍රසාදී ශ්‍රාවක සංඝයා ගැන අච්චල සද්ධාවක් ඇතිවේ. ආර්ය කාන්ත සීලේ ගිහි ශ්‍රාවකයෙක් නම් දිවිහිමියෙන් පංචසීලයේ පිහිටලා ඒ ආර්යකාන්ත සීලය ැන දිවිහිමින් තමන්ගේ සීලයේ ආරක්ෂා කරගන්න කෙනෙක් බවට අවබෝධෙන් යුක්ත සීලයක් රකින කෙනෙක් බවට පත්වෙන. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න පලේ ගැන පෙන්නුවේ. යුද්ධ දාහක් දිනනවට වඩා. මුළු කාම ලෝකෙම අධිපති භාවේ දරන්න සක්විති රජ කෙනෙක් වෙලා උපදිනවටත් වඩා දෙදෙව්ලෝට අධිපති ශක්‍ර දෙවියන් වෙලා දෙව්ලෝ පහළ වෙනවටත් වඩා. සෝතාපත්ති පලේ ශේෂ්ඨයි කියල බුදුහාන්දුරු පෙන්වා. දැන් ඔබම හිතන්න බුදුරජාණන් වහන්සේට මේ බැන බැන හිටිය. බුදුරජාණන් වහන්සේට දානකට ආරාධනා කළ භාජනවලට අසූචි බෙදලා මෙන්න කන්න කියපු මේ පවකාර බමුණා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා සුළු මොහොතකට පස්සේ සෝවාන් වුණා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අච්චර පෞකාරකමක් කරපු බුදු කෙනෙකුට මෙහෙම නින්දා කරපු බුදු කෙනෙකුට මේ අසූචි බෙදල භාජනවලට මෙන්න බලදන්න කියලා ඒ ඒ තරම් පාපී ක්‍රියාවක් කරපු බමුණ කොහොමද මේ පෞකාරය සෝවාන් වුණේ කියලා හිතෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක් එහෙම හිතනවා ඒ අපි හිතන්නේ අපිට ඔහුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න බැරි නිසා. පිංහතුනි මතක තියාගන්න පෙර සසර පින කියන්නේ මහා පුදුම දෙයක්. පෙර සංසාරය අපි ධර්මාවබෝධය පිණිස බොහෝ පින්කරපු අය වෙන්න පුළුවන්. හැබැයි ඒ පින බුදු කෙනෙක් බුදු ඇසින් දකිනවා. සමහරලාවට අපි ලොකූ පින්කං කරලා එක්ක පසේ බුදු කෙනෙකුට රහතන් වහන්සේ කෙනෙකුට පෙර බුද්ධ ශාසනයක බුදු කෙනෙකුට වෙන්න පුළුවන්. අපි දානයක් දීලා පිනක් කරලා ප්‍රාර්ථනා කරනවා. අනේ අපිට බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කිය. හැබැයි මතක තියාගන්න අපි ඉපදීපදි සංසාරය යන්නේ. සෝවාන් වෙලා යන ගමනක් නෙමේ සසරයන් පෙර සසරේ පාරමිතා පින ධර්මාවබෝධයට කරපු පින තිබුණට අපි මේ සංසාර යන්නේ පෘතජ්ජන කෙනෙක් හැටියට. ඒ යන ගමනේ ඕනම වෙලාවක නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්න පුළුවන්. ඕනම වෙලාවක් මොකදර සැඟවිලා තියෙන සංසාර පින මතුවෙන්නේ බුදු කෙනෙක් ඉදිරියේ විතරයි. බුදු කෙනෙක් තමයි දකින්නේ එයාගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මුණ නොගැහෙන්න. ඔහු තාමත් සතරාපායි වැටි වැටි යන කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔහුගේ පෙර පුුණ්‍ය ශක්තිය මතුවෙන විදියට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව. ඔහු ධර්මය අවබෝධ කර. ඒ නිසා සංසාර පින් මතුවෙනවා කෙනෙක මහා පුදුම දෙයක්. මේකට ඉතාම හොඳ ලස්සනම සිදුවීමක් තියෙනවා ජම්බුක මහරහතන් වහන්සගේ ජීවිත කතා. ඔන්න ඔය කතාවෙන් ඔබට පුළුවන් සංසාර පිනයි ධර්මාවබෝධ කිරීමේ සංසාර පිනයි සසර කරපු කර්ම විපාක අරගෙන යන ගමනි ස්වභාවයයි හොඳට තේරුම් ගන්න පුළුවන්. ජම්බුක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව. මේක තියෙනවා ජම්බුක මහරහතන් වහන්සේගේ තේර ගාථාව. පිංහතුනේ මීට බොහෝ කාලිකට පෙර කල්ප ගණ ගානකට පෙර ජම්බුක සසරි බොහෝ පින්කරපු කෙනෙක්. එහෙම පින් කරලා ප්‍රාර්ථනා කර අනේ මට අනාගත බුද්ධ ශාසනයක මට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. මට අනාගත බුද්ධ ශාසනයක නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කර. එහෙම ප්‍රාර්ථනා කරලා සසර බොහෝ පින්කරගෙන පින්කරගෙනාව. හැබැයි මතක තියාගන්න දෙව්ලොව ගියා මනුලොවාව ඔහි යන්නේ තාම ධර්මය අවබෝධ කරනකං එන්නේ සතරාපාය මහගෙදර කරගත්ත ගමන. තාම හිත තුළ නිරේගාමී ආශ්‍රව තියෙනවා. පොඩි මොහොතක් ඇති කෙනෙක් නොමගයන්න. ඔහොම ඇවිල්ලා දිවිය ලෝකෙ බොහෝ කාලයක් හිඳල මනුස්සලෝක ඉපදුන. බොහෝම දනවස් සිටු පවුලක ඉපදුන. බොහොම ලස්සන තරුණේ. ඔබ දන්නවා සාමාන්‍ය තරුණ කාලේ දැන් බුද්ධ ශූන්‍ය කාලයක්. ඒ කාලේ මනුස්ස ලෝකේ බුද්ධ ශූන්‍යයි. බුදුරු ලෝකේ පහළ නොවෙච්ච කාලේ. කලාතුරකින් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරලා නගර පිණ්ඩ පාත කරගෙන අහසින් වඩිනවා. ඔය අතරේ තරුණ වයසට එනකොට ඔබ දන්නවා තරුණ කාලිතින් ඔය තරුණ මදේ මද මාන්න ඇති වෙනවා. තරුණ කාලය ඇති වෙන ඔය විහිලු කරන ඕන කෙනෙකුට උසුළු විසුළු කරන අපි තමයි ඔක්කොම දන්නේ ඔය වගේ මට්ටමක් තින් දවසක් තරුණ කොල්ලො ටිකක් එක්ක පාරායින පාරයනයට විහිළු කර කර හිටිය. ඔය අතරේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් අහසින් වැඩම කරලා පාරක් දිගේ පිණ්ඩ පාති වඩිනෝ පාත්තරයක් කරගෙන. උන්වහන්සේ මුළු ඇඳම වැහෙන්න සිවුර පොරෝගෙන පාත්තරී අරගෙන පිණ්ඩ පාති වඩිනකොට මේ තරුණය අර තරුණය එක්ක විහිළු කර කර ඉඳලා පෙන්නු ආම් බලාපන් කර අමුතු ජාතිය කෙනෙක්. අර ඇඟ පුරාම මොකක්ද මේ. ඇඟම වහගෙන ඊට පස්සේ ඔහොම කියලා නින්දා පහස කරා. ඊට පස්සේ කිව්වා අපි හොඳ වැඩක් කරමු. ළඟට එනකං ඉඳලා බටපිට බලන්නකොට බිමති බාසූචි වගේ. ඒ වෙලාවේ අර පාත්‍රයට අසූචි බෙදුවා. අර අසූචි ගොඩ අරගෙන පාත්‍රයට දැම්ම. විශාල අකුසලයක්. දැන් බලන්න පෙර සසරින් නිවන් දකින්න පින් කරපු කෙනෙක් මේ. දෙව්ලොව ඉඳලා මේ පිනේ විපාක ගෙවලා manuss ලෝකෙට ආපු වෙලාවේ මේ කරගත් අකුසලේ. ඒ අකුසලෙන් දුගතියට වැටුණ අපායට වැටුණ. බොහෝ කාලයක් අපායේ දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ ඔන්න මේ කාලේ වෙනකොට දිව්‍ය ලෝකෙ මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා ඒ සවැත් නුවර ආසන්න ඈත ගම්මානික බොහොම ධනවත් පවුලක දියණියකගේ කුසින් දරුවෙක් ඉපදුනා. පුතේ. බොහොම ආසාවෙන් මේ දෙමව්පිය අනේ පුතා බාරහාර වෙලා අපිට කුළුඳුලේ ඉස්සල්ලාම් පුත් කුමාරයෙක් ලැබෙන්න කියලා බොහොම ප්‍රාර්ථනාවෙන් හිටිය. ඔය අතර මේ දරුව ඉපදුනා පුතේ. දැන් මේ ළමයට අම්මා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් තුරුල් කරගෙන කිරිපෝනු ළමයන මේ කිරිබොන්නේ. කටට තියල මිරික්කුවත් කටෙන් හලනෝ. මේ දරුවා අසූචි කරනේවා අතදාල සූර ලරගෙන කටේගාගෙන අර අසූචි කනෝ. මව් කිරිබොන්නේ. මොනවාහරි කුණුවෙච්ච දෙයක් අසූචිකොට දනගාගෙන ගිහිල්ලා අසූචිකොට වල් ළඟට ගිහිල්ල වාඩි වෙලා කනවා. ඇඳුමක් අන්දන්න බෑ. මොන විදිහට ලස්සනට ඇඳුම් මේ දරුවට ඇන්දෙව්වත් ගලවලා විසි කරනවා. පොඩි කාලේ ඉතින් දෙමව්පියෝ හිතුවා ඕවා ලොකු වෙනකොට ඇරිලා යයි. සාමාන්‍ය පොඩි දරුවෝ සමහර අය ඔබ අහලා ඇති පොඩි දරුවෝ නොදන්නකමට අසූචි කනා ඉන්නවා. හැබැයි හැමදාම කනව නෙමෙයි. එතකොට මේ දෙමව්පියෝ හිතුවා ඕක ඉතින් ඇරිලා යයි. ටිකක් ලොකු වුණා මොන විදිහටවත් කෑමක් කවන්න බෑ. ඉතිං හුරතල් කතා කියලා රස කරලා හදලා අඹරලා ගුලි කරලා මේ දරුවගේ කටේ තියෙන පුතේ කන්න කියලා. කටේ තියාගෙන ඉදර තූ ගල කෙළගහන. අසූචි විතරයි මෙන මොනවත් කන්නේ. බලන්න අර පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ පාත්තරයට අසූචි බෙදපු කර්ම විපාකි. ඊළඟට අර සිවුරක් දරාගෙන වඩිනකොට මුළු ඇඟම වහගෙන මොකක්ද මේ ඇගේ උතාගෙන ඉන්න කියලා අර සිවුරට ගරහා කරපු කර්මයට ඇඳුමක් කඳින්න මොන්න විදිහට ඇඳුමක් හැන්දත් ගලෝල විසි කරනවා. මේ දරුව ටිකටික ලොකුවෙනකුට දෙමහපිය කල්පනා කර අපිට මහ විශාල ලැජ්ජාව. අපේ නෑදෑයු අසල්වාසීන් මේ මිනිස්සු දැනගත්තුත් මේ ළමයගේ ඇත්ත ස්වභාවේ. අපි කොහොමට මූුණ දෙන්න අපේ පරම්පරාවම ඉවරයි. ඊට පස්සේ වැඩිහිටියෝ දන්න අය කිව්වා මේ දරුවා පෙර නිගන්ට එක්කත් එන්න ඇති මුව ඇඳුමක් අඳන්න නැතුවන්න. අපි මේ ගමක නැතුව ඈත පලාතකට ගිහිල්ල නිගන්ටාරාමයකට මේ ළමය බාර දෙමු කිව්. එහි හදාගනය කිය. හොඳයි කියල දැන් ළමය මහා පාන්දර මිනිස්සු නිදි අතරේ එළිය වැටන්න කලින් ළමය වඩාගෙන ගමෙන් ඈත පලාතකට ගිය. ඔහොම ගිහිල්ලා නිගන්ටාරාමකට ගිහිල්ලා මේ දරුව බාර දුන්න. කිව් අනේ මේ දරුව උපන්දා ඉඳං ඇඳුමක් අන්දන්න බෑකිව. අසූචි කතාවකි වෙන ඇඳුමක් අන්දන්න බෑකිව. ඒ නිසා අපි හිතුවකිව මේ දරුව මේ නිගන්ට පෙර සසරෙත් නිගන්ට කෙනෙක්ද කියලා. අපේ කෙනෙක් වෙන්න ඇති දරුව හොඳයි අපිට කිය. අපි ලොකු මහත් කරලා අපේ ආගමට හදල ගන්නම් කියෝ. ළමය බාර දෙන්න කිව අපිට ඉතින් දර දෙමව්පියෝ මේ දරුව නිගන්ටයන්ට බාරදීලා ආවෙන්. දැන් නිගන්තයෝ නිගන්ඨාරාමි තියාගත්තා. මෙන්න බැලින්නම් මේ දරුවා නිගන්ඨාරාමි පසු පස්සට ගිහිල්ලා අසූචි වලකට බැහැගෙන එක අසූචි කනවා. අර නිගන්තයෝ පිරිසම එකතු වෙලා ගහල එලෙව්වා මේ පොඩි ළමයට මේ මොකෙද්ද මේ අසූචි කන එක කියලා. නිගන්තය හොඳට කනව බොන අසූචි කන ජාතියක් නෙමේ. දැන් මේ දරුවන් නිගන්ඨාරාමෙන් ගුටි කාගෙන පැනල ගියා. දැන් ගිහිල්ලා පාරවල් අයිනේ තැන් තැන් වල ඇඳුමක් අඳින්නෙත් නැහැ පොඩි ළමයි. පාර අයිනේ ඉන්නවා. සත්තු මිනිස්සු පාරවල් වල තැන් තැන් වල අසූචි කරනවා. ඒ අසූචි කරලා යනකන් ඉඳලා ගිහිල්ලා ඒව කනවා. වෙන කිසිම දෙයක් කන්න හිතට පිරියක් නැහැ. මේවා දකින මිනිස්සු මේ දරුවා දකින දකින තැන ගල්වලින් පොළු වලින් ගහනවා. ගුටි කාගෙන ගිහිල්ලා හැංගිලා බලාගෙන ඉන්න. අවසානයේ කල්පනා කරා දවල් කාලේ මිනිස්සු අතරට එන්නේ නැහැ මිනිස්සු ගහන නිසා. රාත්‍රී කාලේ ගිහිල්ලා අසූචි ගොඩවල් හොය හොයා ගිහිල්ලා කනවා. ඔහොම කර්ම විපාකේ ගෙවලා තරුණ වයස එනකොට ඈත පලාතකට ගිහිල්ලා විශාල කන්දක් උඩට නැග්ගා. නැගලා ඉවර වෙලා ෘතයක් සමාදන් වුණා. ඔබ අහලා ඇති ඔය ඉන්දියාවේ ඉන්නවා නොයේක් විදිහ ෘත සමාදන් වෙලා ජීවිත කාලෙම එක එක විදිහේ ෘත සමාදන් වෙලා ඒවා අනුගමනය කරන අය. සමහරු ඇඳුන් නැතුව ඉන්නවා, ඇඟේ අලුගාගෙන ඉන්නවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, එක එක જાතියයි ඉන්නවා. නාන්න නැතුව ඉන්නවා මුළු ජීවිත කාලෙම. එතකොට විමුක්තියක් පිණිස මේ වගේ නොයෙක් ශරීරයට දුක් දෙන අය ඉන්දියාවේ ඒ කාලෙත් හිටිය අදත් ඉන්නවා. පිංහතුනේ දැන් මේ ජම්බුක මෙයාගේ නම් කන්දක් උඩට නැගලා. ඒ කන්ද උඩ තියෙන ගහක් ළඟට ගිහිල්ලා ඒ ගහේ වැලක් වගේ තින ඕකට එතන්ට ගිහිල් අධිෂ්ඨානයක් කරගත්ත මං මේ රුතේ සමාදන් වෙලා ඉන්නවා. දවල් කාලි මං කිසිම ආහාරයක් ගන්නේ. තනි කකුලෙන් හිටගෙන ඉන්න. ඒ කකුල රිදෙනකුට අනික් කකුලට මාරුවේ. හර ගහේ වැලකට කකුල දාගෙන ගහට හේත්වවෙල තනි කකුලෙන් හිටගෙන ඉන්න. දැම් මේ අධිෂ්ඨානයක්. රෑට මොකද කරන්නේ අර කැලේ ඇවිදලා අසූචි හොය හොයා රෑට යන. ඔය කර්මය සතියක් මාසයක් අවුරුද්දක් දෙකක් නෙමේ. අවුරුදු පනස් පහක් පුරාවට ඔය කර්ම විපාක ගෙව්වකිනො කන්ද උඩට වෙලා. කන්ද උඩ විතරක් ජම්බු කවුරුදු පනස් පහක් ඔබ හිතන් අවුරුදු දහයෙන් පහළුවෙන් ඔය කන්ද උඩට නැගලෝය වැඩේ පටන්ගත්ත කියලා හිතන්න. එතකොට අවුරුදු පහළවෙන් පටන් ගත්තනම් අවුරුදු හැත්තෑවක් වයස අවුරුදු හැත්තෑවක් වෙත්‍ර වෙනකං අවුරුදු පනස් පහක් තිස්සෙම කන්ද උඩට වෙලා ඔය වගේ කරුමක්කාර ජීවිතයක් ගෙව්ව පුදුම කරුමයක් මේ ඔබට ඇහෙනකොට හිතෙනකොටත් හිතෙන පුළුවන් මේ මොන කරුමයක්ද කියලා පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දවස ගානය හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලන කාටද මං පිහිට වෙන්නේ. කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන පින්වන්තමයි බුදු ඇස්සට අරමුණු වෙන්නේ පින මතුවෙච්චයි. පෙර සසරේ පින්කරපු අයගේ අකුසල් යටපත් වෙලා පින මතුවෙන වෙලාවට බුදු ඇසට යොමුය. බුදුරජාණන් වහන්සේ අය හොයාගෙන යුදුම් ගනන් වැඩම කරලා ධර්මාවබෝධය ලබල දෙනවා. ජම්බුකත්තේ අසලම කන්දක් උඩ ඉන්න හැබැයි බුදු ඇසට පේන්නේ ජම්බුකගේ පෙර අකුසල් කර්ම විපාකවලින් අර පින වැහිලා. අවුරුදු පනස් පහක් ඔය කන්ද උඩ ඔය කර්ම විපාක ගෙව්වා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බැලුව කාටද මං පිහිටවේ. අද දවස මේ ධර්මය අවබෝධ කරගන්න පින්වන්ත අය කවුද කියල බලනකොට බුදු ඇසින් දැක්ක ජම්බුක පෙර සංසාරි බොහෝ පින් කරපු කෙනෙක්. පසේ බුදු කෙනෙකුට නින්දා කරලා පාත්තරයකට අසූචි බෙදපු කර්ම විපාකයක් මේ ගෙවන්. හැබැයි ජම්බුකගේ අකුසල විපාක දැන් ගෙවිල අවසාන. ජම්බුකට දැන් පෙර සසර පින මතු කරලා ධර්මය අවබෝධ කරවන්න පුළුවන්. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩම කරලා දානෙ වලදල දහවල් කාලෙ බුදුරජාණන් වහන්සේ අර ජම්බුක ඉන්න කන්ද බුදුනට බුදුරජාණන් වහන්සේ වැඩියා. දැන් ජම්බුක <clears throat> මේ කන්ද උඩ ඉන්න දැන් බලන්න ඒ කාලෙත් මේ මිනිස්සු රැවටෙනවා කියන්න ඔය ජම්බුකගේ කතාව තියෙනවා ඔබ බලන්න තේරගාථාවේ ඊළඟට ඊට අදාළ අටුවාවේ බොහොම ලස්සනට විස්තර වෙනවා ජම්බුක මිනිස්සු රවට්ටගෙන හිටපු හැටි. මොකද ඔබ හොඳට බලන්න ඒ වගේ සමහර වෙලාවට කැලේකට වෙලා ඉන්නවනම් තනිකකුලෙන් හිටගෙන ඉන්නවනම් ඒ කාලේ ඇඳුම් නැතුව ඉඳලා තියෙන නිකන් ඉරිච්ච ඇඳුම් ඇඳගෙන ඉන්න මිනිස්සු පහදිනවා. අනේ දුෂ්කර ජීවිතයක් ගත කරනවා අනේ රහතන් වහන්සේලා වෙන්න ඇති. අන්න නියම රහතන් වහන්සේලා. එහෙම හිතලා මිනිස්සු පහදිනවා. මිනිස්සු අහු වෙනවා. මිනිස්සු රවට්ටන්න ලේසි එහෙම චරිතවලට. එතකොට ඒ වගේ <clears throat> ජම්බුකාර කැලේ උඩ ගල තනි කකුලෙන් හිටගෙන ඉන්නකොට මේක දැකලා ගමේ ටික කාලයක් යනකොට ගංගොල ඉතින් වත්වේම රාවෙ ගියා. මිනිස්සු ඇවිල්ල ඈත ඉඳන් සාධකාර දිදී වඳිනවා. අනේ උත්තමයන් වහන්සේගේ ආශිර්වාද අපිට ලැබේවා කියලා අනේ මිනිස්සු වඳිනවා. අර ඇඳුමක් නැතුව තනි කකුලෙන් හිටගෙන ඉන්න කෙනාට. ඒ වෙලා මිනිස්සු කින අනේ ඔබහන්සේට අපි දානි හදාගෙන එන්න. අපේ දානය පිළිගන්න සේක්වා ජම්බුක දානකන මනුස්සෙක් නෙමේ. හැබැයි මිනිස්සු දැන් හදාගෙන වෑංජන ඔළුව උඩ තියාගෙන ඈත ඉඳන් අරගෙන ඇවිල්ලා ජම්බුක ළඟට ඇවිල්ලා දන ගහගෙන වෑංජන වාජනේ අල්ලනවා. එතකොට ජම්බුක මොකද කරන්නේ? තනකොළ ගහක් කඩලා අරගෙන අර වෑංජන වාජනේට දාලා ඒක ගස ඇරලා තුන් වතාවක් දිවේ තියාගෙන ඊට පස්සේ කියනවා හරි මම පිළිගත්තා. දැන් උඹලට පිං දැන් අරගෙන පලයල්ල කියලා අනේ සාදු සාදු කියල මිනිස්සු යනව කිය. බලන්න ඒ කාලි මිනිස්සු කොච්චර මෝඩද කියලා අදත් එහෙම තමයි. සමහල්ලාවට අදත් ඔය වගේ චරිතවලට රැවටෙන් අහුවෙන මිනිස්සු කොච්චර ඉන්නවද. ඒ කාලෙත් ඒ වගේ පිරිස ඉඳලා තියෙන කාලයක් යැනකොට දැන් ජම්බකට ලොකු දායක පිරිසක්කින්න දවස ගාන බෙදාගෙන දානගේනවා ඈත ඉඳන් කන්දට ඇවිල්ලා ඒ දිහා බලාගෙන වැඳලා යන දවල්ට දැන් එදා බුදුරජාණන් වහන්සේ දහවල් ජම්බුක මේ ඉන්න කන්ද මුදුරට වැඩිය දැන් ජම්බුක ඉන්න අර ගහකට තනි කකුලෙන් හිටගෙන ඉන්නවා වැලකට කකුල දාගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරලා ඇහුව ජම්බුක මොකද මේ තනි කකුලේ එතකොට අනින් මිනිස්සුන්ව රවට්ටපු විදිහටම බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහපොළොවට දරන්න බෑ කියෝ. ඒ නිසයි කියව මං කකුල් දෙකම පොළොවේ තියන්න නැතුව තනි කකුලකින්ගෙන්. දැ වෙන කෙනෙක් නම් අනේ එච්චර ගුණවන්ත කෙනෙක්ද කියලා පහදිනවන. ඔය විදිරතයි මිනිස්සු රවට්ටගෙන හිටිය ජම්බක. බුදුරජාණන් වහන්සයා එහෙම දෙහිනම් ඔහොමම ඉන්න කියලා ඒ ගහයට බුදුරජාණන් වහන්සේ නිසීදනය ලාගෙන තතාගතයන් වහන්සේ භාවනාවට වාඩි වුණ. බුදුරජාණන් වහන්සේ ගහයට භාවනා කරනු. ජම්බකයේ කකුල රිදෙනකොට ඊළං කකුලට මාරුවෙන. ඒ කකුල ගොඩක් රිදෙනකොට ඊළං කකුලට මාරුවෙන. හෝම හිටිය කරුවල වැටෙනකා. දැන් කරුවල වැටුනට පස්සේ ජම්බුකට පුරුදු විදිහට බඩකිනී දැ. රෑට නියන්න කෑම හොයාගෙන. වටපිට බැලුවා මේ ශ්‍රමණය යන්නෙත් නැහැ. මේ දවල් ඇවිල්ලා ගහ යට මේ භාවනා කරන්න තනක් නැතුවද මෙතන ඉඳගත්තේ. මේ ශ්‍රමණය මෙතනින් යන්නෙත් නැහැ කියලා කල්පනා කර කර හිටිය ටික වෙලාවක් දැන් එන්න එන්න බඩකිනි කෑම් මතක් වෙනවා. හිමීට කකුල බිම තිබ්බා. බිම තියලා බුදුරජාණන් වහන්සේට නෑසෙන විදිහට හිමින් අඩිය තිය තියා එතනින් පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියනවා ජම්බුක ඔබ යන තැන මන් දන්නවා. ජම්බුක ඔබ සසරි බොහෝ පින් කරපු කෙනෙක්. ඔබ සසර කරපු කර්ම විපාකයක් නිසා ඔබෝය විදිහ ජීවිතයක් ගෙව්වේ. ඒ කර්ම විපාකි දැන් ගෙවිල අවසානයි. ජම්බුක හොම වාඩිවෙන්න. අර මහා කරුණාවෙන් බුදු කෙනෙක්ගේ මේ බුදු අදන් ටික ජම්බුකගේ පෙර සංසාරික පුුණ්‍ය ශක්තිය මතු වුණ. එහෙම බිම ඉඳගත්තා. වැඳගත්තා. අනේ ස්වාමීණි මට පිහිට වෙන සේක්වා කිය. බුදුරජාණන් වහන්සේ ජම්බුකට ඒහි බික්කු භාවෙන් පැවිද්ද ලබල දුන්න. අර කේස් රැව හිතන්න අවුරුදු ගානක් මේ කැලේ ඉන්නකොට කේස් රැවුල් වවාගෙන කේස් රැවුල් ඉවත් වෙලා සිවුරු පාත්තර පෙරවිලා භික්‍ෂුවක් විදිහට පැවිද්ද ලැබුණ. බුදුරජාණන් වහන්සේ දහම් දෙස්ුව බණහලා එදා උතුම් අරහත්වයට පත් වුණ. කෙලෙසුන්ගේ මිදිලම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණ. අරහත් දජයේ පහළ වුණ උපන්දා ඉඳං ඇඳුමක් ඇඳපු නැති ජම්බුගගේ ඇඟට අරහත් දජයේ ඉරදියෙන් පහළ වුණ පාත්තරයක් ලැබුණ. පසුවදා තමයි පළවෙනි වතාවට ජීවිතයේ පිණ්ඩ පාති වැඩම කරලා මිනිස්සු බෙදපු දානෙ ටික ආසාවෙන් දානෙ ටික අර අප්පිරියාවක් නැතුව දැන් බලන්න ඒ කාලේ කෑම දකින්නකොට ප්‍රිය දේවල් වලට අප්පිරියයි හිත ඇදුනේම අසූචි කන්න දැන් කෙලෙසුන්ගෙන් මිදිච්ච මහරහතන් වහන්සේ නම ඒ වගේම අර පෙර සංසාරික අකුසලයේ ගෙවිලා අවසානයි එදා තමයි ඉස්සරලාම දානි වැළඳපු දවසේ පසුවද. මේ ජම්මුක මහරහතන් වහන්සේ උන්වහන්සේ ඔබ හිතන් අවුරුදු පනස් පහ කන්දවඩ ඔය කර්මගෙවල අවුරුදු ගානක් කුටිකකා හැංගි හැංගි දුක්විඳලා හවුරුදු හැත්තෑවෙන් වගේනි ඔය ධර්මය අවබෝධ කරගන්න ඇත්තේ. ටික කාලයක් වැඩඉඳලා ජම්බුක මහරහත්තන් වහන්සේ පිරිනිවන් පැෑ. ඒ ජම්මක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට උදාන ගාථාවන් හැටියට තමන්ගේ ජීවිත කතාව දේශනා කරලා පිරිනිවන් පැව. දැම් බලන්න මේ කතාව දිහා හිතාගන්නොත් පුළුවන්ද කියලා. ජීවිතයේ කර්ම විපාක පස්සෙන්ගෙන ආකාරය ඒ ජීවිතය ගෙවපු කර්මෙ දිහැ බලන් හැබැයි ඒ කර්මය ගෙවලා ඉවර වෙනකොටම රහත් වෙන පින මතුුණ. ඒ නිසා පිංවතුනේ මේ සිදුවීම දෙක ඔබ හොඳට හිතන්න මේ සමාජය අපිට බාහිතින් බලලා පුද්ගලයන් දිහා මනින්න බෑ. සමහර වෙලාවට පාරක වැටිලා ඉන්න හිඟන මිනිස්සෙකුට සෝවාන් වෙන්න පෙරපිනක් තියනවා වෙන්න පුළුවන්. පෙර කරපු කර්මයක් ඒ ජීවිතේ ගෙවනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට නගරේ ඉන්න අපරාධකාරී හැමෝම එක්ක රණ්ඩුවට එනවා කර කරන්නෙම පව්කම් ජඩකම් හැබැයි හරියට මේ ධර්මයේ ලැබුණොත් පෙර සසර පින මතු වෙලා ධර්මාවබෝධය ලබන්න පින තියෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුළ අංගුලි මාල වගේ අය රහත් වුණා. අම්බපාලි සිරිමා වෙසඟන. ඒ අයට පුළුවන් වුණා මේ ධර්මය හලා උතුම් සීලේක පිහිටල රහත්වෙන්. තබ්බද්දායි කියල හොරනායකේ පන්සීයක හොර පිරිසක් එක්ක. ගම් පහරමින් හිටපු හොරු කණ්ඩායම මේ පිරිසම බණහල රහත් වෙන. ජීවිතේ නොයෙක් වැරදි අඩුපාඩු නොයෙක් පවකං අකුසල් කර කර හිටපු පිරිස බණහල ජීවිතයේ ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම දෙයක් පිංහතුනී පෙර සසර පින ධර්මාවබෝධයට ඉතාම වැදගත්. අපි මේ ජීවිතේ අපේ ඇස් දෙකෙන් බලල පුද්ගලව දිහා මෙයා නම් ධර්මය අවබෝධ කර මෙයා නං හොඳයි මෙයා හරියන්නේ මහන කරන්න මෙයා නං හොඳ උපාසකය ඔය වගේ අපි සමහරලාවට අපි ඇස් දෙකෙන් දකිනදේ. අපි සමහර වෙලාවට නරකයි එපාකරපු කෙනෙක් පෞකාරයෙක් කියලා හිතන මනුස්්‍යයම පෙර සසරි ධර්මාවබෝධයට පින් කරලා පුුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා බාහිරින් පුද්ගල චරිත මනින්න යන්න එපා. පිංහතුනි අපිට පේන්නේ නෑ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව. කෙනෙක්කුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාව දකින්න පුළුවන් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට. ඒ බුදුවරුයේ කුසලතාව දකිනවා. දැකළ බුදුරජාණන් වහන්සේලා මහා කරුණාවෙන් ඒ අයට පිහිට වෙන. ඒ නිසා ඒ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ අපි දන්නේ නෑ ඔබ තුළ මේ බණහන ඔබ තුළ අපි කාතුළත් පෙර සසර පින් මතු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අද අපිට බුදුරජාණන් වහන්සේ නෑ. බුදු කෙනෙක් වැඩ හිටියා නම් බුදුරජාණන් වහන්සේ අපි දිහා බලද්දි. ඒ බුදු ඇසින් බුදුරජාණන් වහන්සේ දකිනව අපි සංසාර කරපු පුුණ්‍ය ශක්තිය. ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ. හැබැයි බුදු හාමුදුරුව නෑ කියලා අපිට ධර්මාවබෝධි කරගන්න බැරිකමක් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතලිස් පහක් පුරාම දේශනා කරපු ධර්මය ශාස්රූ තනතුරට පත් කරලා ගුරු තනතුරට පත් කරලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑව. ඒ ධර්මය තුළ තියෙනවා ධර්මාවබෝධ කිරීමේ හැකියා. ඒ නිසා ඔබ හිතට එකඟව අවංකෝ මේ ධර්මය දියුණු කරා. මේ ධර්මී හැසිරෙන් මං කොහොම හරි මේ ජීවිතයේ මේ ධර්මය අවබෝධ කරගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානය කටයුතු කරන්න. ඔබටත් පුළුවන් මේ ජීවිතයේ ධර්මාවබෝධය කරායන්. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ පෙර ජීවිතයේ මහා පින්කරපු අය හිටිය. ඒ පාරමී පුරලා ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් අයි හිටිය. ඒ අය එක ගාථාව හලා ධර්මය අවබෝධ කරා. ඒ අයට බුද්ධ ශාසනය යැන උග්ගටි තඥ. කෙටියෙන් අහලා ගාථාවක් අහල බොහොම හකුලෝලා කෙටි දේශනාවක් අහලා ධර්මය අවබෝධ කරන්න පින තියෙනවා. සසර පින බලවත්. තවත් සමහර කොටසක් හිටිය සසර බොහෝ පින් කරපු අය. උග්ගටි තඥ්ඥාය තරම පින බලවත් නෑ. හැබැයි ඒ අය දීර්ග දේශනාවක් අහලා කෙලවර ධර්මය අවබෝධ කර. ඒ බණ අහගෙන ඉන්න ඇද්දිම දේශනාව කෙලවර හිත වැඩිලා පෙරපින මතු වෙලා ධර්මය අවබෝධ කර. ඒ අයට කියන්නේ විපටි තඥෝ ඒ අයටත් ලොකෝ සහයක් ගන්න ඔන්නේ. දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගත්තා. ඊළඟට තව පිරිසක් හිටිය. ධර්මය අවබෝධ කරගෙන මාර්ග පල්ලපු අය නෙය. හැබැයි ඒ අයට කාලයක් බනාහනවා සුතා. නිතර නිතර බණහනෝ කාලයක් ධර්මය අහනෝ සුතා. ඇසූ ධර්මය හොඳට ධාරණය කරගන්න. දතා ඒ ධර්මය නිතර වචනයෙන් පුරුදු කරනවා වචසා පරිචිතා. නිතර නුවනින් විමසනවා මනසානු පෙක්කිතා. අන්න එතකොට තමන් තුළින් යෝනිසෝ මනසිකාරයන්ගේ ධර්මය විමස විමස බලනකොට තමන්ගේ අවබෝධය බවට පත්තින දිට්ටියා සුප්පටි විද්ද. ඒ විදිහට හොඳට කාලයක් බනහලා ඒ ඇස් වූ ධර්මය නුවනින් විමසමින් දම්මානු දම් ප්‍රතිපදාව දම්මානු දම්. ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙමින් ඒ වගේම වචසහ පරිචිතා නිතර වචනෙන් ධර්මයේ පුරුදු කරගනිමින් මනසානුපෙක්ඛිතයි ධර්මයේ නුවණින් නිතර තමා තුළින් විමසීමස බලමින් එහෙම ධර්මය අවබෝධ කරගත්තා හිටියා. එයාට කියනවා නෙය. ඒ නිසා පින්වතුනේ අද අපිට අපි දිහා බලලා හරියටම ඉලක්කෙට ඉන්ද්‍රිය ධර්ම බලලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න අද වැඩ සිටියේ නැතත් නෙය කියන පුද්ගලයෝ ධර්මය අවබෝධ කරේ බනහලා කාලයක් බනහලා. ඒ අහපු ධර්මය හොඳට තනියෙන් පුරුදු කරලා. ඒ ධර්මී මතකතියාගෙන ධාරණය කරලා. ඒ විදියට අපිට මේ ධර්මය දියුණු කරමින් යෝනිසෝ මනසිකාරයේද මේ දම්මානු දම ප්‍රතිපදාවේද මේ මේ ධර්මය ජීවිතය අවබෝධ කරගන්න මහන්සි ගන්න පුළුව. තිය පිණිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ ඇති කරගන්න ඕනේ අංග දෙකක් තියෙනවා. ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් දම්මානු දම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කැන අහන ධර්මයට අනුකූලෝ තමාතුළි නුවනින් විමසීමේ දක්ෂතාව. දම්මානු දම ප්‍රතිපදාව කියැනේ ධර්මයට අනුකූලවම ජීවත්තය. ඔන්න අංග දෙක ඔබ තුළ ඇති කරගන්න පුළුවන්න ඔබට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ පිණිස ඔබ හැම දෙනාට මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක්ම වේවා පාරමිතාවක්ම වේවා වේවා කියලා ආශිර්වාද කරනවා